චූල හත්තේ පදෝපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා ශාවත්ත්‍යං විහෙරති 제තවනේ අනාථ පින්දිකස්ස ආරාමේ තේන කෝපන සමයේන ජානුස්සෝනි බ්‍රාහ්මනෝ සම්බසේතේන වලදී රතේන සාවත්ත්‍යානී යාති දිවා දිවස්ස අද්දසා කෝ ජානුස්සෝ නිබ්‍රාහ්මනෝ පිලෝතිකම් පරිභාජකං දූරතෝව ආගච්ඡන්තං දිස්වාන පිලෝතිකං පරිභාජකං ඒකදවෝච හන්දකුතෝ නොභවං වච්ඡායනෝ ආගච්ඡති දිවා දිවස්සාති ඊතෝ හි කෝ අහං බොහෝ ආගච්ඡාමි සමනස්ස ගෝතමස්ස සම්තිකාති සංඛින් මඤ්ඤති භවං වච්ඡායනෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤා වෙය්‍යත්තියං පණ්ඩිතෝ මඤ්ඤේති කෝචාහං බොහෝ කෝච සමනස්ස ගෝතමස්ස පඤ්ඤා වේයත්‍යං ඥානිස්සාමි සෝපිනෝනස්ස ථාදිසෝවයෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤා වේයත්‍යං ඥානෙයාති උලාරාය කලු බවං වච්ඡායනෝ සමනං ගෝතමං පසංසාය පසංසති කෝචාහං බොහෝ කෝච සමනං ගෝතමං පසංසිස්සාමි පසත්ත පසත්තෝව සෝ බවං ගෝතමෝ සෙච්ඡෝ දේව මනුස්සානන්තේ කම්පන බවං වච්ඡායනෝ අත්ථ වසං සම්පස්සමානෝ සමනේ ගෝතමේ එවං අබිප්පසන්නෝති සේයතා බිබෝ කුසලෝ නාග වනිකෝ නාග වනං පවිසෙය්‍ය සෝපස්සෙය්‍ය නාග වනේ මහන්තං හත්තේ පදම් දීගතෝච ආයතන් පිරියංච විත්තතං සෝනිට්ඨං ගච්ඡේය මහාවත භෝනාගෝති ඒවමේව කෝ අහං භෝ යතෝ අද්දසං සමනේ ගෝතමේ චත්තාරි පදානේ අතාහං නිට්ඨ මගමං සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති කතමානි චත්තාරේ ඉදාහං බොහෝ පස්සාමි ඒකච්චේ කත්තිය පණ්ඩිතේ නිපුනේ කත පරප්පවාදේ වාලවේධි රූපේ වෝ බින්දන්තා මඤ්ඤේ චරන්ති පඤ්ඤාගතේන දිඨිගතානේ තේ සුනන්ති සමනෝ කලු භෝගෝතමෝ අමුකන්නාම ගාමන් වා නිගමන් වා ඕසරිස්සති තේ තේ පඤ්ඤං අபிසංකරොන්ති ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංකමිत्वा පුච්චිස්සාම එවං චේනෝ පුට්ඨෝ එවං ව්‍යාකරිස්සති එවමස්ස මයං වාදං ආරෝපෙස්සාම එවං චේපිනෝ පුට්ටෝ එවං ව්‍යාකරිස්සති එවං තිස්ස මයං වාදං ආරෝපෙස්සාමාති ඒසුරන්ති සමනෝ කලෝ භෝගෝතමෝ අමුකන්නාම ගාමන් වා නිගමන් වා ඕසට හෝති තේයේන සමනෝ ගෝතමෝ තේනුපසංකමන්තේ ඉත්තේ සමනෝ ගෝතමෝ ධම්මියා කථාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේ සමනේන ගෝතමේන ධම්මියා කතහාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා නචේව සමනං ගෝතමං පඤ්ඤං පුච්ඡන්ති කුතස්ස වාදං ආරෝපෙස්සන්ති අඤ්ඤදත්තෝ සමනස්සේව ගෝතමස්ස ශාවකං සම්පජ්ජන්ති යදාහං බොහ සමනේ ගෝතමේ ඉමං පඨමං පදං අද්දසං අතහං නික්ඛමගමං සම්මා සම්බුද්ධෝ භගවාන් ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති පඨමං ඥානපදං පුනච පරාහං බෝපස්සාමි ඉදේ කච්චේ බ්‍රාහ්මන පණ්ඩිතේ නිපුනේ කතපරප්පවාදේ වාලවේ දිරූපේ වෝබින්දං සාමඤ්ඤේ චරන්ති පඤ්ඤාගතේන දෙච්චේ ගතානේ තේසුනන්ති සමනෝ කලෝ භෝගෝතමෝ අමුඛන්නාමගාමන් වා නිගමන් වා ඕසරිස්සති තේ තේ පඤ්ඤම් අபிසංකරොන්ති ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංකමිත්වා පුච්චිස්සාම ඒවං චේනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවමස්සමයං වාදං ආරෝපෙස්සාම ඒවං චේතිනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවං පිස්සමයං වාදං ආරෝපෙස්සාමාති තේසුනන්ති සමනෝ කලෝ භෝගෝතමෝ අමුකන් නාමගාමන් වා නිගමන් වා ඕසට හෝති තේයේන සමනෝ ගෝතමෝ තේනොපසංකමන්තේ තේ සමනෝ ගෝතමෝ ධම්මියා කතාය සම්දස්සේති සමාදපේති සමුත්තේ ජේතේ සම්පහන්සේති තේ සමනේන ගෝතමේන ධම්මියා කතාය සම්දස්සෙතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා නචේව සමනං ගෝචමං පඤ්ඤං පොච්ඡන්තේ කුතස්ස වාදං ආරෝපෙස්සන්තේ අඤ්ඤදත්තෝ සමනස්සේව ගෝතමස්ස ශාවකා සම්පජ්ජන්තේ යදාහං බොහ සමනේ ගෝතමේ ඉමන් ဒ ුතියං පදං අද්දසං අතාහං නිට්ඨ මගමං සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ဒ ුතියං ඥානපදං පුනච පරාහං බෝපස්සාමි ඉදේ කච්චේ ගහපති පණ්ඩිතේ නිපුනේ කතපරප්පවා දේවාල වේදි රූපේ වෝ බින්දං සාමඤ්ඤේ චරන්තේ පඤ්ඤාගතේන දෙට්ඨේ ගතානේත් තේ සුනන්ති සමනෝ කලෝ භෝගෝතමෝ අමකම් නාම ගාමන් වා නිගමන් වා ඕසරිස්සති තේ තේ පඤ්ඤං අபிසංකරොන්තේ ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංකමිත්වා පුජ්ජස්සාම එවං චේනෝ පුට්ඨෝ එවං ව්‍යාකරිස්සති ඒවමස්සමයං වාදං ආරෝපෙස්සාම ඒවං චේතිනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවං පිස්ස මයං වාදං ආරෝපෙස්සාමාති තේසොනන්ති සමනෝ කලෝ භෝගෝතමෝ අමුඛන්නාම ගාමන් වා නිගමන් වා ඕසඨෝති තේයේන සමනෝ ගෝතමෝ තේනුපසංකමන්තේ තේ සමනෝ ගෝතමෝ ධම්මියා කථාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේ සමනේන ගෝතමේන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා නචේව සමනං ගෝතමං පඤ්ඤං පුච්ඡන්තේ කුතස්සවාදං ආරෝපෙස්සන්තේ අඤ්ඤදත්තෝ සමනස්සේව ගෝතමස්ස ශාවකා සම්පජ්ජන්තේ යදාහං බෝ සමනේ ගෝතමේ ඉමන් සතියං පදං අද්දසං අථාහන් නිච්ඡමගමං සම්මා සම්බුද්ධෝ භගවාන් ස්වාකාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සතියං ඥානපදං පුනච පරාහං බෝ පස්සාමි ඉදේ කච්චේ සමනක් පණ්ඩිතේ නිපුනේ කත පරප්පවාදේ වාල වේදි රූපේ වෝ බින්දං සාමඤ්ඤේ චරන්ති පඤ්ඤාගතේන දිත්තේ ගතානේ තේසුනන්ති සමනෝ කලෝ භෝගෝතමෝ අමුකන්නාම ගාමන් වා නිගමන් වා ඕසරිත්තසීති තේ පඤ්ඤම් අபிසංකරොන්තේ ඉමං මයං පඤ්ඤං සමනං ගෝතමං උපසංඛමිත්වා පුච්චිස්සාම ඒවං චේනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවමස්ස මයං වාදං ආරෝපෙස්සාම ඒවං චේපිනෝ පුට්ඨෝ ඒවං ව්‍යාකරිස්සති ඒවං තිස්සමයං වාදං ආරෝපෙසාමාති තේසොනන්ති සමනෝ කලෝ භෝගෝතමෝ අමුකන්නාම ගාමන් වා නිගමන් වා ඕසට හෝති තේයේන සමනෝ ගෝතමෝ තේනුපසං සමන්තේ තේ සමනෝ ගෝතමෝ ධම්මියා කථාය සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති තේ සමනේන ගෝතමේන ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තේජිතා සම්පහන්සිතා නචේව සමනං ගෝතමං පඤ්ඤං පුච්ඡන්ති කුතස්ස වාදං ආරෝපෙස්සන්ති අඤ්ඤදත්තෝ සමනඤ්ඤේව ගෝතමං ඕකා සංයාචන්ති අගාරස්මා අනගාරියම් පබ්බජ්ජාය තේ සමනෝ ගෝතමෝ පබ්බාජේති උපසම්පාදේති තේ සත්තපබ්බජිතා සමානා ඒකේ රූපකට්ඨා අප්පමත්තාං නකිරස්සේව යස්සත්තාය කුලපුත්තෝ සම්මදේව අගාරස්මා අනගාරියම් පබ්බජන්තේ තදනුත්තරම් බ්‍රහ්මචර්ය පරියෝසානම් තිත්තේව ධම්මේ සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා උපසම්පජ්ජ විහරන්තේ තේ ඒව මාහංසෝ මනං වත බෝ අනස්සාම මනං වත බෝ පනස්සාම මයං හි පුබ්බේ අස්සමනාව සමනා සමනම් හාති පටිජානිම්හ අබ්‍රාහ්මනාව සමනා බ්‍රාහ්මනම් හාති පටිජානිම්හ අනරහන්තෝව සමානා අරහන්තම් හාති පටිජානිම්හ ඉදානි කෝම්හ සමනා ඉදානි කෝම්හ බ්‍රාහ්මනා ඉදානි කෝම්හ අරහන්තෝති යදාහං බොහෝ සමනේ ගෝතමේ ඉමං චතුත්ථං පදං අද්දසං අතහං නික්ඛ මගමං සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති චතුත්ථ ඥානපදං යතෝ කෝ අහං බොහෝ සමනේ ගෝතමේ ඉමානේ චත්තාරි පදානි අද්දසං අතාහං නික්ඛමගමං සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති එවං බුත්තේ ඥානුස්සෝනි බ්‍රාහ්මනෝ සබ්බසේතා වාලභීරතා ඕරෝ හිත්වා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 උපසංඛමිත්වා භගවතා සද්දෙන් සම්මෝදේ සම්මෝදනීයං කතං සාරාණීයං වේතිකාරත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසෙන්නෝ කෝ ජානුස්සෝ නිබ්‍රාහ්මනෝ යාවතකෝ අහෝසි පිලෝතිකාය පරිම්බාජකේන සද්ධෙන් කතහා සල්ලාපෝ තං සබ්බම් භගවතෝ ආරෝචේසී ඒවං බුත්තේ භගවා ජානුස්සෝනිම් බ්‍රාහ්මණං ඒතදවෝච නකෝ බ්‍රාහ්මන එත්තාවතා හත්තේ පදෝපමෝ විත්තරේන පරිපූර්ණෝ හෝති අපිච බ්‍රාහ්මන යදා හත්තේ පාදෝපමෝ විත්තරේන පරිපූර්ණෝ හෝති සංසාත්සුනාහි සාදුකං මනසිකරෝහි භාසිස්සාමේති ඒවං බෝති කෝ ජානුස්සෝ නිබ්‍රාහ්මනෝ භගවතෝ පච්ඡස්සෝසි භගවායේ තදවෝච සේයථාපි බ්‍රාහ්මන නාගවනිකෝ නාගවනං පවිසෙය්‍ය සෝපස්සෙය්‍ය නාගවනේ මහන්තං හත්තේ පදං දීගතෝච ආයතං කිරියංච විත්තතම් යෝ හෝති කුසලෝ නාගවනිකෝ නේවතාව තිට්ඨං ගච්ඡති මහා වතබෝ නාගෝ තේ සංකිස්ස හේතුන් සන්තේ බ්‍රාහ්මන නාගවනේ වාමනිකා නාම හත්තිනියෝ මහා පදාතා සම්පේතම් පදං අස්සාතේ සෝ තමනෝ ගච්ඡති තමනෝ ගච්ඡන්තෝ පස්සතේ නාගවනේ මහන්තං හත්ති පදං දීගතෝච ආයතං තිරියංච විත්තසං උච්ඡාච නිසේවිතං යෝ හෝති කුසලෝ නාගවනිකෝ නේවතාව නිට්ඨං ගච්ඡති මහා වත බොහෝ නාගෝති තං කිස්ස හේතුම් සන්තේ බ්‍රාහ්මන නාගවනේ උච්ඡා කාලාරිකා නාම හත්තිනියෝ මහා පදාත් තාසම්පේතං පදං අස්සාති සෝ තමනු ගච්ඡanti තමනු ගච්ඡන්තෝ පස්සති නාගවනේ මහන්තං හත්ති පදං දීගතෝච ආයතං තෙරයංච විත්තං උච්ඡාච නිසේවිතං උච්ඡාච දන්තේහි ආරංජිතානේ යෝ හෝති කුසලෝ නාගවනිකෝ නේවතාවනික්ඛං ගච්ඡති මහවතබෝ නාගෝති තං කිස්ස හේතෝ සම්තිහි බ්‍රාහ්මණ නාගවනේ උච්ඡාඛනේ රුඛානාම හත්තිනියෝ මහා පදෝත්තා සම්පේතං පදං අස්සාති සෝ තමනුගච්ඡති තමනුගච්ඡන්තෝ පස්සති නාගවනේ මහන්සං හත්ති පදං දීගතෝ ච ආයතං තිරියං ච විත්තං උච්ඡාච නිසේවිතං උච්ඡාච දන්තේ හේ ආරංජිතානේ උච්ඡාච සාඛා බංගාත් කංචනාගං පස්සති රොක්ක මූලගතං වා අබ්බෝකාශගතං වා ගච්ඡන්තං වාඨිතං වා නිසින්නං වා නිපන්නං වා සෝනිඛං ගච්ඡති අයමේව සෝ මහා නාගෝති ඒවමේව කෝ බ්‍රාහ්මන ඉද තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්ම සාරතේ සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රක්මකං සස්සමනං බ්‍රාහ්මනියා පජං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බ්‍යංජනං කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති සං ධම්මං සුනාති ගහපති වා ගහපති පුත්තෝ වා අඤ්ඤතරස්මින් වා කුලේ පච්ඡාජාතෝ සෝතං ධම්මං සොත්වා තථාගතේ සද්ධාං පටිලභති සෝතේන සද්ධා පටිලාභේන සමන්නාගතෝ इति පටිසංචෙක්ඛති සම්බාධෝ ගරාවාසෝ රජාපතෝ අබ්බෝකාසෝ පම්බජ්ජා නෛදං සුකරං අගාරං අජ්ජාවසතාම් ඒකාන්ත පරිපොන්නං ඒකාන්ත පරිසොද්ධං සංකලිකිතං බ්‍රහ්මචරියං චරිතං යන්නෝනාහං කේසමස්සුං ඕහාරෙත්වා කාසායානිවත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියම් පබ්බජේයන්තේ සෝ අපරේණ සමයේන අප්පන්වා භෝගක්ඛයන් පහාය මහන්තං වා භෝගක්ඛයන් පහාය අප්පන් වා ඥාතේ පරිවට්ඨං පහාය මහන්තං වා ඥාති පරිවට්ඨං පහාය කේසමස්සුං ඕහාරෙත්වා කාසායානිවත්තානි අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජතේ සෝ එවං පබ්බජිතෝ සමානෝ භික්ඛූනම් සික්ඛා සාජීව සමාපන්නෝ පානාති පාතම් පහාය පානාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජේ දයාපන්නෝ සබ්බපාන බොහෝත හිතානුකම්පේ විහෙරති අදෙන්නා දානං පහාය අදෙන්නා දානා පටිවිරතෝ හෝති දෙන්නා දායේ දෙන්න පාටිකං කේ අතේනේව සුචි භෝතේන අත්තනා විහෙරති අබ්‍රහ්මචරයන් පහාය බ්‍රහ්මචරයන් හෝති ආරාචාරේ විරතෝ මේ තුනාගාම ධම්මා මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති සච්ච වාදේ සච්ච සන්දෝත් තේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස පිසුනං වාචං පහාය පිසුනා වාචා පටිවිරතෝ හෝති ඉතෝ සුත්වාන අමුත්‍ර අක්ඛාසා ඉමේ සම්බේදාය අමුත්‍රවා සුත්වාන ඉමේ සං අක්ඛාසා අමු සංබේදාය ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දේ සමග්ගකරණින් වාචං භාසිතා හෝති පරුසං වාචං පහාය පරුසා වාචා පටිවිරතෝ හෝති ඊයාසා වාචා නේලා කන්න සොකා ප්‍රේමනීයා හදයංගමා පෝරේ බහුජන කන්තා බහුජන මනාපාත් සතා රූපෙන් වාචං භාසිතා හෝති සම්පප්පලාපං පහාය සම්පප්පලාපා පටිවිරතෝ හෝතේ කාලවාදී භූතවාදී අත්වාදී ධම්මවාදී විනයවාදී නිදාවතෙන් වාචං භාසිතා කාලේන සාපදේශං පරයන්තවතින් අත්ථ සංහෙතං සෝ බීජගාම භූතගාම සමාරම්භා පටිවිරසෝ හෝති ඒක බත්තිකෝ හෝති රත්තු පරෝයතෝ විරතෝ විකාල භෝජනා නච්ඡගේත වාදිත විශෝක දස්සනා පටිවිරසෝ හෝති මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභූෂණාඨානා පටිවිරසෝ හෝති උච්ඡාසයන මහාසයනා පටිවිරසෝ හෝති ජාතරෝප රජත පටිග්ගහනා පටිවිරසෝ හෝති ආමක ධඤ්ඤ පටිග්ගහනා පටිවිරසෝ හෝති ආමක මංශපටෙන් ගහනා පටිවිරතෝ හෝති ඉත්ථේ කුමාරේක පටෙන් ගහනා පටිවිරතෝ හෝති දාසේ දාස පටෙන් ගහනා පටිවිරතෝ හෝති අජේලක පටෙන් ගහනා පටිවිරතෝ හෝති කුක්කුට සෝකර පටෙන් ගහනා පටිවිරතෝ හෝති අත්ති ගවාස්ස වලවා පටෙන් ගහනා පටිවිරතෝ හෝති කෙත්තවත්හෝ පටිග්ගහනා පටිවිරතෝ හෝති දූතේය පහින ගමනානු යෝගා පටිවිරතෝ හෝති කය වික්ඛයා පටිවිරතෝ හෝති තුලා කෝට කංශ කෝට මාන කෝටා පටිවිරතෝ හෝති උක්කෝටන වංචන නිකති සාචි යෝගා පටිවිරතෝ හෝති ඡේදන වද බන්ධන විපරාමෝස ආලෝප සහසාකාරා පටිවිරතෝ හෝති සෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන කොච්චේ පරිහාරිකේන පිණ්ඩපාතේන සෝ යේන යේනේව පක්ඛමති සමාදායේව පක්ඛමති සේයතා විනාම පක්ඛේ සකුණෝ යේන යේනේව දේති සපත්ත බහරෝව දේති ඒවමේව කෝ බික්ඛෝ සන්තුට්ඨෝ හෝති කාය පරිහාරිකේන චීවරේන කුච්චේ පරිහාරිකේන පිණ්ඩපාතේන සෝයේන යේනේව පක්කමතේ සමාදායේව පක්කමතේ සෝ ඉමිනා අරියේන සීලක්ඛණ්ඩේන සමන්නාගතෝ අජ්ජත්සං අනවජ්ජ සුඛං පටිසං වේදේති සෝ චක්ඛුනාරූපං දිස්වාන නිමිත්තක් ගාහි හෝති නානොබ්බෙන්ජනං ගාහි යස්වාදිකරණමේනං චක්ඛේන්ද්‍රයන් අසංගතං විහරන්තං අබේජ්ජා දෝමනස්සා පාපකා කුසල ධම්මා අන්වාස්ස වේයොන් තස්ස සංවරාය පටිපඤ්ඤතේ රක්ඛති චක්ඛේන්ද්‍රයන් චක්ඛේන්ද්‍රයේ සංවරං ආපඤ්ඤතේ සෝතේන සද්දං සුත්වා තේයාලම් ගාහනේන ගන්ධං ගායित्वा තේයාලම් ජීවහාය රසං සායित्वा තේයාලම් කායේන පොට්ටම්බම් පුසිत्वा තේයාලම් මනසා ධම්මං විඤ්ඤාය නනිමිත්තග්ගාහි හෝති නානොද්යඤ්ජනග්ගාහි යස්වාද කරන මේනං මනේන්ද්‍රයන් අසංවතං විහරන්තං අබේජ්ජා දෝමනස්සා පාපකා අකුසල ධම්මා අන්වාස්සවේයොන් තස්ස සංවරාය පටිපඤ්ඤතේ රක්ඛති මනේන්ද්‍රයන් මනේන්ද්‍රියේ සංවරං ආපජ්ජති සෝ ඉමිනා අරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ අජ්ජත්තං අභ්‍යාසේක සුඛං පටිසංවේදේති සෝ අබික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝහටි පත්තේ වර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පේතේ කහයිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසෙන්නේ සුත්තේ జాగරිතේ බහසිතේ සොන්හේ භාවේ සම්පජානකාරී හෝති සෝ ඉමිනාච අරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාචාරියේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාච අරියේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රොක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අභෝකාසං පලාල පුඤ්ඤං සෝපච්චා වත්තං තෙන්ඩපාත පඩෙක්ඛන්තෝ නිසේදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්වා සෝ අභිඥං ලෝකේ පහාය විගතා විඤ්ඤේන චේතසා විහෙරති අභිජ්ජාය චිත්තං පරිසෝදේති ව්‍යාපාද පදෝ සම්පහාය අභ්‍යාපන්න චිත්තෝ විහෙරති සම්බපාන බොහෝත හිතානුකම්පේ ද්‍යාපාද පදෝසා චිත්තං පරිසෝදේති තීන මිද්දං පහාය විගත තීන මිද්දෝ විහෙරති ආලෝක සංඤේ සතෝ සම්පජානෝ තීන මිද්ධා චිත්තං පරිසෝදේති උද්දච්ච කොක්කොච්ඡං පහාය අනුද්දතෝ විහෙරති අජ්ජස්සං භෝපසන්ත චිත්තෝ උද්ධච්ච කොක්කුච්ඡා චිත්තං පරිසෝදේති විචිකිච්ඡං පහායතින්න විචිකිච්ඡෝ විහෙරති අකසංකතේ කුසලේසෝ ධම්මේසෝ විචිකිච්ඡාය චිත්තං පරිසෝදේති සෝයිමේ පංච නීවරණේ පහාය චේතසෝ උපක්ඛිලේසේ පඤ්ඤාය දුබ්බලේ කරණේ විවිච්ඡේව කාමේ හේ විවිච්ඡ අකුසලේ හේ ධම්මේ හේ සවිතක්ඛං සවිතාරං විවේක ධම්පේති සුඛං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති ඉදම් පෙවොච්ඡති බ්‍රාහ්මණ තථාගත පදං ඉතිපි තථාගත නිසේවිතං ඉතිපි තථාගතාරඤ්ඤතං ඉතිපි නත්වේව තාවාරිය ශාවකෝ නිට්ඨං ගච්ඡති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සංඝෝති පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ විතක්ක විචාරාණං වෝපසමා අජ්ජත්සං සම්පසාදනං චේතසෝ ඒකෝදි භවං අවිතක්ඛං අවිචාරං සමාධිජම් තේති සුඛං ဒ ුතියඥානං උපසම්පජ්ජ විහෙරති ඉදං තේ වොච්ඡති බ්‍රාහ්මන තථාගතං ඉතිපි තථාගත නිසේවිතං ඉතිපි තථාගතාරඤ්‍යතං ඉතිපි නත්තේවතාව අරිය ශාවකෝ නිට්ඨං ගච්ඡති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ සංඝෝ හෝති පුනච පරම් බ්‍රාහ්මන බික්ඛෝ පේතයාච විරාගා උපේක්ඛෝච විහෙරති සතෝච සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති යන්තං අරියා ආචෙක්ඛන්තේ උපේක්ඛෝ සතිමා සුඛ විහාරේති තතියං ජහනං උපසම්පජ්ජ විහෙරති ඉදම් තෙවොච්චති බ්‍රාහ්මන තතහාගත පදං ඉතිපි තතහාගත සේවිතං ඉතිපි තතහාගතා රඤ්ඤිතං ඉතිපි නත්වේව තාවාරිය ශාවකෝ නිට්ඨං ගච්ඡති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති පුනච පරම් බ්‍රාහ්මන වික්ඛෝ සුකස්සච පහානා දුක්ඛස්සච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා අදොත්ථං අසුඛං උපේක්ඛා සතිපාරිසුද්ධින් චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති ඉදම් තෙවොච්ඡති බ්‍රාහ්මන තථාගත පදං ඉතිපි තථාගත නිසේවිතං ඉතිපි තථාගතාරඤ්ඤිතං ඉතිපි නත්වේවතාව අරිය ශාවකෝ නිත්තං ගච්ඡති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාතේ අනංගනේ විගතෝ පක්ඛලේසේ මුදබෝතේ කම්මනීයේ චිතේ ආනෙන්ජප්පස්සේ කුබ්බේ නිවාසානුස්සති ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරති සේයති හේදං ඒකම්පි ජාතින් ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වේසතිම්පි ජාතියෝ තින්සම්පි ජාතියෝ චත්තාරේ සම්පි ජාතියෝ පඤ්ඤා සම්පි ජාතියෝ ජාති සතම්පි ජාති සහස්සම්පි ජාති සටසහ සම්තේ අනේකේපේ සංවට්ඨකප්පේ අනේකේපේ විවට්ඨකප්පේ අනේකේපේ සංවට්ඨ විවට්ඨකප්පේ අමුත්‍රාසින් ඒවං නාමෝ ඒවං ගොත්තෝ ඒවං වන්නෝ ඒවමාහාරෝ ඒවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායුපරියන්තෝ සෝ තතෝ චතෝ අමොත්‍ර උපපාදින් සත්‍රාපාසින් එවං නාමෝ එවං ගොත්තෝ එවං වන්නෝ ඒවමාහාරෝ එවං සුඛ දුක්ඛ පටිසංවේදී ඒවමායු පරියන්තෝ සෝ තතෝ චතෝ ඉදෝපපන්නෝති ඉති සාකාරං සෞද්දේශං අනේක විහෙතං කුබ්බේ නිවාසං අනුස්සරති ඉදම්ති වොච්ඡති බ්‍රාහ්මණ තථාගත පදං ඉතිපි තථාගත නිසේවිතං ඉතිපි තථාගතාරඤ්‍යතං ඉතේප්පි නත්වේව තාවාරිය ශාවකෝ නිත්තං ගච්ඡති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සෝ එවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතෝපක්ඛිලේසේ මුදුබෝතේ කම්මනීයේ තිතේ ආනෙන්ජප්පත්තේ සත්තානං චතුප්පාත ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්‍යේ පස්සති තවමානේ උප්පජ්ජමානේ හීනේ පනේතේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාති ඉමේ වත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා වචේ දුච්චරිතේන සමන්නාගතා මනෝ දුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්ම සමාදානාත් තේ කායස්ස බෙහෙදා පරම්මරණා අපායම් දුග්ගතින් විනිපාතං නිරයන් උපපන්නා ඉමේ වාපන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා වචී සුචරිතේන සමන්නාගතා මනෝ සුචරිතේන සමන්නාගතා අරියාණං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨේ කම්ම සමාදානාති තේ කායස්ස බෙහෙදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපන්නාති ඉති දින්නේන චක්ඛුනා විසුද්ධේන අතික්ඛන්ත මානුසකේන සත්තේ පස්සසේ චවමානේ uppajjamaනේ හීනේ පනේසේ සුවන්නේ දුබ්බන්නේ සුගතේ දුග්ගතේ යථා කම්මෝපගේ සත්තේ පජානාති ඉදම්පයොච්ඡති බ්‍රාහ්මණ තථාගත පදං ඉති පි තථාගත නිසේවිතං ඉති පි තථාගතාරඤ්ඤතං ඉති පි නත්වේව තාවාරිය ශාවකෝ නිට්ඨං ගච්ඡති සෝ සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති සෝ ඒවං සමාහිතේ චිත්තේ පරිසුද්ධේ පරියෝදාසේ අනංගනේ විගතූපක්ඛිලේසේ මුදවෝතේ කම්මනීයේ සිතේ ආනෙන්ජප්පත්තේ ආසවානං කය ඥානාය චිත්තං අබිනින්නාමේති සෝ ඉදං දුක්ඛන්ති යතහා බොහෝතං පජානාති අයං දුක්ඛ සමුදයෝති යතහා බොහෝතං පජානාති අයං දුක්ඛ නිරෝධෝති යතහා බොහෝතම් පජානාති අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යතහා බොහෝතම් පජානාති ඉමේ ආසවාති යතහා බොහෝතම් පජානාති අයං ආසව සමුදයෝති යතහා බොහෝතම් පජානාති අයං ආසව නිරෝධෝති යතහා බොහෝතම් පජානාති අයං ආසව නිරෝධ ගාමිනී පටිපදාති යතහා බෝසම් පජානාති ඉදම්පි උච්චති බ්‍රාහ්මණ තථාගත පදං ඉතිපි තථාගත නිසේවිතං ඉතිපි තථාගතාරඤ්‍යතං ඉති නත්වේවතාව අරිය ශාවකෝ නිට්ඨං ගතෝ හෝති අපිචකෝ නිට්ඨං ගච්ඡති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති අස්ස ඒවං ඥානතෝ ඒවං පස්සතෝ කාමසවාපි චිත්තං විමුච්ඡති භවසවාපි චිත්තං විමුච්ඡති අවිජ්ජාසවාපි චිත්තං විමුච්ඡති විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති කිහිනා ජාතිවසිතං බ්‍රහ්මචරියං කසං කරණීයං නාපරං ඉත්සත්සායාති පජානාති ඉදම් තෙවච්චති බ්‍රාහ්මණ තථාගත පදං යතිපි තථාගත නිසේවිතං යතිපි තථාගතාරඤ්ඤතං යතිපි එත්තාවතා කෝ බ්‍රාහ්මණ අරිය ශාවකෝ නිච්ඡං ගතෝ හෝති සම්මා සම්බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝති එත්තාවතා බ්‍රාහ්මණ හත්තේ පදෝපමෝ විත්තරේන පරිපූර්ණෝ හෝතේති එවං වොත්තේ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ භගවන් සංඝේ සදවෝච අබික්ඛන්තං බොහෝ ගෝතම අබික්ඛන්තං බොහෝ ගෝතම ශේයතාපි බොහෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පටිච්ඡන්නං වා විවරේය මෝල්හස්සවා මග්ගං ආචික්කේය අන්ධකාරේ වාසේල පජ්ජෝ සම්ධාරේය චක්කුමන්සෝ රෝපානි දක්ඛෙන්තේසේ ඒවමේවන් බෝසා ගෝසමේන අනේක පරියායේන ධම්මෝ පකාසිතෝ ඒසාහං භගවන් සංඝෝ තමන් සරණං ගච්ඡාමි ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකං මම් බවං ගෝසමෝ ධාරේතු අජ්ජසග්ගේ පානුපේසං සරණං ගතන්ති චෝල හත්තේ පදෝපම සුත්තං සත්තමං